මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න පොසොන් පොයට ඇයව පන්සලට යන්න බෑ කියන්නේ ගිය අවුරුද්ද නම් ඔයා මාවත් ඇදගෙනයි ගියේ. මතකද? පන්සල් ගිහින් අපි ආපහු එනකොට ලොකු මුවෙක් පැන්න අපි ඉස්සරහින්. මතකද? හ්ම්. ඈ? ඒ ගිය පොසොන් දවසේ නෙවෙයිනේ. ඔයා දාලි වෙනස්. ඇයි මේ එළිය ඉඳගෙන ආසදියා බලාගෙන කල්පනා කරන්නේ? යන් ඇතුළට. නෑ මම මෙතන ඉන්නම්. වෙදසිය එනකල්. වේදසිය සතියෙම සිල් සමාදන් වෙලා පන්සල් බණ මඩුවේ ඉඳගෙන භාවනා කරනවා ඇති. මාත් මේ කල්පනා කරන්නේ මේට අවුරුදු 2500 ගණනකට කලින් ලෝකයේ පහළ වෙච්ච මහෝත්තමයා ගැන අපේ බුදුරජාණන් වහන්සේ ගැන ඒ තමයි මගේ භාවනාව. ඉන්දියාවේ ධර්මාශෝක රජුගන්ගේ පුතා මහින්ද මහරතන් වහන්සේ ලංකාවට වැඩියේ ක්‍රිස්තු පූර්ව 247 දී පොසොන් දවසක මිහින්තලේ අම්බස්තලයටයි මිහිඳු මහරතන් වහන්සේ වැඩි. අනේ ඒ වෙදසියගේ කිරියල දෙන. මැරිච්ච පැටියා මතක් වෙලා තාමත් ආංගිරි ගානු. බැරිද අපිට වෙන චූටි හරක් පැටියෙක් හොයලා ගෙනත් දීලා කිරියල දෙන මේ රත්තිව සනසන්ට. කොහෙන්ද වෙන වහු පෙට්ටියක් ගන්නෙ? කඩින්ද? කාගේ හරි හරක් පත්තියකින් ඉල්ලගනිමු. සල්ලි දීලා. හා හා හා. ඒ කියන්නේ මේ එළදෙන රත්තිගේ ශෝකය නිවන්ට වෙනත් එළදෙනෙක්ගේ පැටියෙක් ගන්ටයි කියලාද කල්පනා? ඔව්. අපි ඒ පැටියට රත්තිගේ කිරි සේරමත් බොන්ට දීලා ඌට හොඳට සාත්තු කරමු. එතකොට මේ චූටි හරක් පැටියාගේ අම්මා කිරි එරෙනකොට අඬයි. ඒ පැටියට ඇවිත් කිරිබොන්ට කියලා. ඒ මහා එළදෙන ආඬලා ආඬලා නිහඬ වෙයි. මේ රත්ති වගේ රෑ දවලා අඟිරි ගන්න නැතුව. ඔය ඔයාට ඇහෙනවද? හ්ම්. අපි 아무දු මුවන් පැලැස්සේ පට්ටි ආරච්චිගෙන් පොඩි පැටියෙක් සල්ලි වලට අරගෙන ඇවිත් රත්තිගේ ආඟිරි ගාම නවත්තන්නට. බිසෝ මේ අහන්ට මේ වෙද සීයාගේ ගාලේ ඉන්න රත්ති දන්නේ නැහැ. උගේ එකම පැටියා මහා විසගෝර සර්පෙක් දෂ්ට කරලා මැරුණයි කියන්නේ. හ්ම්? රත්ති දන්නේ එයාගේ පැටියා කිරි බීලා රත්තිව ලෙව කාලා ඉඹලා එයාගේ වටේ දැවටෙන්න නටන්ට එන්නේ නැත්තේ ඇයි කියලා විතරයි. අනේ කිරි පැටියා මාවත් ලෙව කාලා නැතුව මිදුල පුරාම පවුනේ මටත් හරි දුකයි. අන්න ඒ වගේ සිය ගුණයක් දුක හිතේ දැන් ඔයා අර කිරිපට්ටියෙන් ගන්ට යන පැට වගේ අම්මට එළදෙන්නට තේරුණාද? කරුණු හොයලා බලන්නේ නැතුව එක්කෙනෙකුගේ විතරක් දුක නිවන්ට කරන වෑයම තව කෙනෙකුගේ දුක වැඩි වෙන්නත් හේතු වෙයි කියලා මං හිතන්නේ. අනේ පව් අර බලන්න පැටියා හොයා දෙන්න කියලා අපට අඳගානවා කියලායි මට හිතෙන්නේ. ඒ වහු පැටියා හොයලා දෙන්න අපට තියා වෙන කිසිම කෙනෙකුට බෑ බිසෝ. ඒ උනාට වෙනත් පැටියෙක් ගෙනත් ගාලට දැම්මොත් රත්ති නැවතී. එයාගේ පැටියයි කියලා. කොහෙත්ම නෑ බිසෝ. සත්තු සී පවුන්ට තියෙන ඉව අපට නැහැ. හ්ම්. රත්ති ඒ අලුත් පැටියා ඉඹලා ඉවෙන් දැනගනීවි ඌ ඇගේ පැටියෙක් නෙවෙයි කියලා. බාගදා ඒ පැටියට ඇනලා අහකට තල්ලු කරයි. ඒ කියන්නේ කිරිබොණ්ඩවත් ඉඩ දෙන්නේ නැති වෙයිද? හ්ම් ඒක නම් මට කියන්න බෑ. මොකද දැන් ඔය රත්තිට කිරි හුඟක් එරිලා ඉන්නේ. ඒක කොයි එළදෙනට හරි මී දෙනට හරි ලොකු බරක් අසහනයක්. ඒක ඈත අතීතයේ අපේ ගවපාලකයෝ දැනගෙන තමයි දෙනුන්ගෙන් කිරි දොවන්න පටන් ගන්නට ඇත්තේ. එහෙමනම් අපි කොහොම හරි පොඩි හරක් පැටියෙක් හොයාගෙන එමුකෝ. මට හරි දුක හිතෙනවා රත්ති අඬනවා එනකොට. එතකොට මේ අපි ආයෙත් සැරයක් බලන්නේ වෙන එළ දෙනෙක්ගේ පැටියේ රත් ඊළඟට ගෙනත් දාන්නනේ. එතකොට ඒ පැටියාගේ මව් එළදෙන අඬන්ට ආංගිරි ගන්නට පටන් ගත්තොත් මොකද වෙන්නේ? හ්ම්? ඉතින් අපි ඒ පැටියාගේ ඉන්නේ හුඟා කෑතකින්නේ. එතකොට ඒ පැටියාගේ මව් එළදෙන අඬනවා අපිට එන්නේ නැහැ. ආයෙමත් ඒ කතාව කියනවා. කොයිම සතාගෙත් මව් ඇගේ පැටියෙක් ඈත් වෙනවට නොපෙනී යනවට කැමති නැහැ. මවකගේ තියෙන දැඩි දරු සෙනෙහස බොහොම ගැඹුරුයි. මිනිස් මවකගේ ධාරක සෙනෙහස ඊටත් වඩා සිය දහස් ගුණයකින් වැඩි. උපන් දරුවෙක් ඈත් කරලා කාට හරි දීලා යන්න එහෙමනම් අපි කොහොමද මේ දවස් ගණනක් කනන රත්තිගේ කනගාටුව නැති කරන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. මං හිතන්නේ රත්තිගේ හිතේ තියෙන ශෝකය දවස් ගණනක් පැටියා දකින්න නැතුව ඉන්නකොට නැති වෙලා යයි. ඔයාට මතකද මේ කියමන? දර්ශනයෙන් ඇහැ ගැටීමෙන් කලක් ඈත් වුණාම මතකේනොත් ඈත් වෙනවා කියන පිරුල. ඈ? <laughs> ඒකනේ මාත් ඔයාගෙන් ඈත් වෙලා ඉන්න බලන්නේ. එතකොට ඔයාට මේ නොලියන මහත්තයා කියන නාමෙල්ව අමතක වෙලා යයි. හැබෑට ඒකද අර බයිසිකල් එක අරගෙන හුලන් ගහලා ලෑස්ති කිව්වේ? මං අරිනවා හුලන් හොද දෙකේ. එපා එපා බිසෝ. මොනවද කරන්නේ? මම බොහොම අමාරුවෙන් මේ ටියුබ් වලට පැට් දාලා හුලං ගැව්වා. එහෙනම් කියන්න මාව දාලා යන්නේ නැහැ කියලා? හරි හරි හරි මං යන්නේ නැහැ. එහෙමනම් යම් පන්සලට ගිහින් බෝධිය ළඟ පහනක් පත්තු කළ පොරොන්දු වෙන්න. හ්ම්. එනවද? නැත්නම් මං හුලං අරනවා. එපා එපා බිසු. හරි හරි මං එන්නම් මං එන්නම්. යම් පන්සලට. පොසොන් සතියේ අපි ගිහින් හිතවල තියෙන දුක් දුම්නස් සේරම අමතක වෙන්න ටිකක් භාවනා කරමු. හ්ම්. ඒ ගොර කපාල කොහොමේ ගොරකයා හිම්බන්දා ගොරක මොකද කරන්නේ කඩේ රින්ගගෙන මං මේ බත් කොටා බානවා මුදලාලි ආ ඉක්මන් කරලා වරෙන් එළියට පොඩි වැඩක් කරන්න යන්න තියෙනවා හරි හරි මේ එනවා ඒ හිම්බන්ඩේ කීයද මගේ කැමති ගානේ දාන්නේ හිම්බන්දා සල්ලි ගන්න එපාද ගොරකගෙන් අනේ පින් සිද්ධ වෙච්චාවයි. අද මේ හොඳ දවස. හ්ම්. ඉඳා. උඹට තමන් දෙන්නම් කියාපු රුපියල් 50. හ්ම්. සල්ලි එපාද කල්පනා කරන්නේ? මං කල්පනා කරන්නේ මේ මේ සැරේ මොකාටද එන්ට හදන්න කියලා. ඉක්මන් කරපන් ගොරකේ මට වැඩ තියෙනවා. මේ මුදලාලි මට සල්ලි එපා. ඈ මගේ හිත කියනවා ඔය සල්ලි මට දෙන ඇමක් කියලා. ඇමක් ගිල්ලවල බිලි බා ගන්න උඹ මාළුවේද? ඈබා. කාරණාව කියන්ටකෝ. ඇයි මට මේ සල්ලි දෙන්න කියලා? මං එදා බොට පොරොන්දු වුණා තව රුපියල් 50ක් දෙනවයි කියලා. කවදද? මතකද? අර අර රත්තරන් නිදානේ හාරන්ට කියලා වෙදරාළහමගේ මාලිගාවට යන්නේ හේනට ගියදා. <laughs> ඒක මට කවදාවත් අමතක වෙන්නේ නෑ මුදලාලි. මං එදා පැය ගාණක් පස් කොටලා ඒ වල හාරලා බැලුවා මුදලාලිගේ කීමට. මුදලාලි හිතුවේ කවුරු හරි ඒ රන්නිදානේ තියෙන්නේ එතනයි කියලා හිතාගෙන වල හාරලා ඉවර කරගන්න බැරුව දාලා යන්න ඇති කියලා නේ. කවුද දන්නේ? එතන වෙදරාළගේ කිරි එළදෙනගේ මැරිච්ච පැටියා වලදායි කියලා. හැබෑටම මුදලාලි කොහොමද මේ බහුපැටියා මැරුනේ? මා විසගෝර සර්පේ දට්ට ගල්ලා. ඌ මැරලා හිටියේ. හ්ම් හ්ම්. ඉඳා ඉඳා මේ සල්ලි. එපා එපා මුදලාලි. මේ බලාපන් කොරකේ. උඹ දැන් ඔය රිංගලා ඉන්න පිදුරු වහපු කටුමැටිගේ මට උකස් කරලා සල්ලි ගත්තදා උඹ පොරොන්දු වුණා හැම අවුරුද්දෙම ඒ උකසට පොලි ගෙව්වේ නැතිනම් මට ඒගේ සින්න වෙනවයි කියලා. ඈ උඹේ පොරොන්දු පත්තරේට එදා අත්සන් කෙරුවා. මතකද? මං හිතන්නේ. හිතන්ට දෙයක් නෑ. උඹ ඒකට එදා අත්සන් කළා සල්ලිත් ගත්තා. ඒ තරම් නෙවෙයි. එදා උඹ මට පොරොන්දු වුණා මං කියන ඕනෑම දෙයක් බෑනු කියා කරලා දෙනවයි කියලා. හරිද? හරිද කියලා නම් මං දන්නේ නෑ. නමුත් මගේ ගොන්කමට මං එහෙම කියන්න ඇති. ඒ ඇති. ඒ ඒ. හ්ම්. පොරොන්දු පත්තරේ හැටියට මට පුළුවන් උඹයි උඹේ අඹු ඩිංගිරි හීන් එකයි තුන් දෙනාම වහාම දොට්ට ඇදලා දාන. අපෝ අපේ අපෝ මුදලාලි ඒකනම් කීයටවත් කරන්න එපා. මටයි ඩිංගිරිටයි නම් අම්බලමේ හරියන්ට පුළුවන් ගන්නුත් එක්ක. ඒත් මගේ කැකුලා මම මේ තමුන්නාංශයේ යටිපතුල් ලෙව කාලා ඉල්ලන්නේ අපිව දොට්ට දාන්න නම් එපා කියලායි. අනික මේ පොසොන් සතියේ හ්ම් හ්ම් නැගිටපන් නැගිටපන්. දැන් වරේ යන්න මා එක්කලා. හ්ම්. ආ ඉදා උඹට සුරුට්ටුවා. පත්තු කරගෙන උරාපන් නහයෙන් කටෙන් දුම යන්නේ. මං කරපිය කරකේ. හරි හරි. ඉතින් මේ මොනවද මගෙන් කෙරෙන්න ඕනේ අමදාලි මහත්තයෝ? හ්ම් හ්ම්. ඔහොම යන් තව ඉස්සරහට මං කියනකල්. මේ හඳපාන කොච්චර ලස්සනද. මා වවුල වල් දෙක ගෙඩි ඉදිලාද කියලා උඩ ඉගිලෙන ගමන් බිම වලනවා. කනා මැදිරියෝයි රෑබදුල්ලුයි මැණික් වගේ ලස්සනට එළි. හ්ම් හ්ම්. දැන් ඇති දැන් ඇති. කාගේද හරකෙක් ආගිරි ගන්නවා. කොටියෙක් පැනලද දන්නේ නැහැ මේ පැත්තට. ඔය ආගිරි ගන්නෙ නම් වෙතරාලගේ කිරි එළදෙනමයි. ඕ කිගොය ආගිරි ගෑම හින්දා මට දැන් දවස් ගාණක් නිින්ද නැහැ. පොට පුළුවන් තෝ ඔය ආගිරි ගෑම නවත්තන්න මට නිදා ගන්නට. හොම්බට ලණුවක් පටවලා ගැට ගහලා බලන්න. නෑ නෑ නෑ. කිරල මූඩි දෙකක් ගහලා බලන්නද? ඉස්සා. එළදෙනේ ඒවා හොස් ගාලා එළියට දාන්න. එහෙනම් මං මොනවද කරන්න ඕනේ? කිට්ටු යම්මගේ ගාවට. හ්ම්. බලන්න බලන්න කවුද කවුද කියලා. මම කියලා. බලහම වට පිටාව. හරි. හරි. හ්ම් හ්ම්. ඔව් මං මේ බලනවා. අල්ලන්න. ඔය ඔය විදුලි පන්දම මේ පැත්තට. පේනවද රතු පාට ඇස් දෙකක්? ඒයි, ඔබ කවුද මිනිහා? ඉස්කෑ ගහන්න එපා ගොරකේ. ඌ කලවැත්තේ. උගුඩුවේ. මේ මෙහාපා. හැබැයි උඹේ බොටුව කැපුවත් මේ රහස එලි කරන්න එපා. උඹේ ඩිංගිරිටවත් තේරුණාද? එහෙමයි. එහෙමයි. ඉතින් කියන්නකෝ මොකක්ද රහස? බොට ඇහෙනවා නේද වෙදරාලගේ කාලේ ඉන්න ඒ රතු එළ දෙනකේ ආගිල් ගෑම. ඔව් ඔව් ඇහෙනවා. ඔය කරච්චලේ හින්දා මට දැන් තවස් ගාණක් නිින්ද නැහැ. ඉතින් ඌට විතරයි මේ වැඩේ කරන්න පුළුවන් බං. අපේ අපෝ එළදෙනගේ බෙල්ල කපන්නද මට කියන්නේ? අනේ මුදලාලි. මේ පොසොන් කාලේ ඒකනම් මට කීයටවත් කරන්න බෑ බෑ බෑ. එහෙමනම් කමක් නැහැ. මට බෑ ඒ වගේ ලොකු පව් වැඩක් කරන්න මුදලාලි. මම බයයි. උඹට තියෙන්නේ බෙදරාලගේ කාලෙට ගිහින් ඔය ආගිරි ගාන එළදෙන ලිහාගෙන පහල කඩ වීදී ඉන්න මස් කඩකාරයාට ඒත් ඒ මං කොහොමද ඒක කරන්නේ? ඔබ නෙවෙයි ඒක කරන්නේ ගොරකේ. ඒත් කෙරියල දෙනක් කියන්නේ හරියට අම්මා කෙනෙක් වගේනේ මුදලාලි. අනේ මට බෑ මට බෑ. මේ ආපන් ගොර කපාල. ඔය එළදෙන මගේ වත්තේ මායිමේ තිබ්බ පැලිනි සේරම විනාශ කෙරුවා. බෝංචි පාත්තිවල එක පැලයක් ඉතිරි කෙරුවේ නැතුව කෑවා. ඔහොම ගියොත් මගේ කුඹුරේ ගොයන් විතරක් නෙවෙයි මයි ඔක්ක හේනත් විනාශ කරයි. මොකද උඹ කියන්නේ? ඒ උනාට විදරාලාම දැනගත්තොත් මමයි යලතෙන හොරකම් කිරුවේ කියලා සුනේසු. උඹ එක එක දේ කියන්නේ ඔය රිංගලා ඉන්න මගේ ගේක කියන එක උඹට අමතක වුණා. අනික උඹ මට පොරොන්දු වුණා ඒ ගෙයි බොටයි ඩිංගිරේටයි ඉන්ට දුන්නොත් මං කිය ඕනම දෙයක් කරලා දෙනවයි කියලා. නෑ කියන්න එපා මට සාක්ෂි තියෙනවා. හරිම පුටි වලකයක් නේද මං අල්ලගෙන ඉන්නේ. හ්ම් මොකද කියන්නේ? හොරකපාල වෙදරාල ගෙල දෙන ලියාගෙන ගිහින් කඩ වීදී ඉන්න මුදලාලට දීලා එනවද නැද්ද? හ්ම් කතා කරපන්. මොන තරම් ලොකු පාක්ද මේ මිනිහාද මේ පොයේ දවස්වල කරන්ට යන්නේ. පොළව පලාගෙන අපායට යයි නේද? මම මේ සුරුට්ටුව බොනකන් කල්පනා කරලා බලාපන්. බොටයි ඩිංගිරීටයි කැකුලටයි හෙට උදේ වෙනකොට වෙන්නේ මොනවද කියලා. ආයෙත් මං තව සැරයක් කියන්නේ නෑ පොතේ. ඔය ඇහෙන්නේ ඒ කිරියල දෙනගේ ආගිරි ගෑම තමයි. අපේ එළදෙන පැටියා ඉල්ලනවා. එදාර වලදාලා හිටියේ පැටියා තමයි. ඒත් මේ අඬන හරකී ඒක දන්නේ නැහැ. මේ නපුරු මුදලාලගේ හිතට ඒ වගේ දුකක් දැනෙන්නෙම නැහැ. මිනිහට ඕනේ කාලා බීලා සල්ලි ගණන් කර කර නිදා ගන්න විතරයි. මේ නිින්ද කැඩෙනවලු අරහිංස කෙලදෙන අඬන හින්දා. හොඳයි. මම හොඳ වැඩක් කරන්නම්කෝ. මං එළදෙන ලියාගෙන යනවා. හැබැයි මස් කටි මුදලාලේ ළඟට නෙවෙයි මං එළදෙන අරන් යන්නේ. ඕන කැකරි ගෙඩියක් වෙච්ච දේ මං ඒක කරනවා. <coughs> ඒ ගොරකේ. හ්ම් දැන් ඇති කල්පනා කරුවා. බලපන් අර අර ඈතින් පෙන්න පන්දන් එලි දිහා මිනිස්සු පෙළ ගැහිලා පන්සලට යනවා. දැන් උඹට මං කියාපු ඒ කරන්න පුළුවන්ද බැරිද? කතා කරපන්. පුළුවන් මුදලාලි. <laughs> අන්න හරි කොල්ලෝ. මං දන්නවා උඹට මං ඇරෙන්න එල්ලෙන්න වෙනාතක් නෑ කියන්න. හ්ම් දැන් මේ පාර දිගේ පහලට ගිහින් ඒ ආගිරි ගාලා කාලකන්ණි එළදෙන කැලෑ පාරෙන් දක්කගෙන ඵලයන් පහල කඩ වීදියේ ඉන්න මස්කඩ මුදලාලිගේ වත්තට. එතන ඇති නොඑක් විදිහේ හවක්. උඹේ බුචේරු මුදලාලිත් එක්ක කතාවට යන්න එපා. ඒ ගනුදෙනු සේරම මම බලා ගන්න. හ්ම්. දැන් ඉක්මන් කළ ඵලයක්. හ්ම් හ්ම්. ඵලය මෙදලාලේ ගාලට. අන්න කවුද එනවා? මං යනවා යන්න. උඹ හෙට උදේ ඇවිත් මට කියහන් සේරම. හොඳයි මුදලාලි. හොඳමයි. චේ. මිලියන ගේ තුනුම්බර ලක්ෂ ගණන් දිනුම් ගොඩක් තව හතරක් දවස් සතියට දින තුනක් ඔබ දිනවන සම්පත් රේඛා අලුත්ම ලොතරැයි වාසනාවේ ප්‍රන් රේඛා ජාතික ලොතරැයි මණ්ඩල නාමේ කොහේද බලාගෙන කල්පනා කරනවා නාමේ නාමේ ඇයි ඇයි බිසෝ කොහෙද සිය නාමේ අනේ හොයාගෙන එන්ටකෝ මේ සිය ගණනක් සෙනගස්සේ 100 කොහෙද කියලා තමයි මමත් මේ බලන්නේ. අනේ ඉක්මන් කළා හොයලා 100ට කියන්නකෝ එළදෙන නෑයි කියලා. 100 දැන් භාවනා කරනවා නම් අපි මේ සමාධිය කඩන්න හොඳ නෑ පිටු. මට මේක 100ට නොකිය බෑ නාමල්. අනේ අන්ටකෝ 100 හොයාගෙන එන්නකෝ. බලන්න බලන්න. හරි මං හොයාගත්තා. ආන් දැන් භාවනාව ඉවර කරලා නැගිට්ටා. අන්න මේක ඇත්තට එනවනේ. තේරුණා? ඒත් අපි කොහොමද මේ කාරණේ සීයට කියන්නේ? ඔයාම කියන්න. ආ මේ දෙන්න පන්සල් ඇවිත්ද? බොහොම හොඳයි බොහොම හොඳයි. මං මගේ සිල් මුදා ගත්තා. දැන් මාත් සාමාන්‍ය කෙනෙක්. නෑ නාමෙන්. මොකෝ මේ මේ මේ බිසෝ කඳුළු පිහින්නේ ඈ මේ මේ ඒකේ හේතුව කියාගන්න බැරිවයි ඔය කඳුළු පිහින්නේ සීයේ. ඒක රහසක්. මේ ලෝකේ රහසක් කියලා දෙයක් නෑ ළමයිනේ. කියන්න මොකද උනේ කියලා? අපි දැන් ගෙදර යමු සීයේ. ඒකද රහස. මේ නාමෙ ලොහම ඉන්න ටික. මම මේ බෝතලේ තියෙන තෙල් ටික පාන් වලට වකරලා එනවා. විසෝ මං කොහොමද ඒක කියන්නේ? ඔයාම කියන්න ගෙදර යන්න කලින් නා ඔන්නේ නා මේ හොඳ විදියකට ඔයාම ඒක කියන්නකෝ. සීයාගේ හිතට කනගාටුව නොදැනෙන විදිහට කියන්න හොඳද? එක අතකට වෙද සීයා එහෙම කනගාටු වෙන කෙනෙක් නෙවෙයි නේද? ඈ ඇරත් පන්සල් ඇවිල්ලා දසසිල් සමාදන් වෙලා කායිකව මානසිකව දැනෙන තෘෂ්ණාවන් වින්න කරන්ට භාවනා කරලා සන්තුන් වෙලා ඉන්න දවසක්. එහෙමනම් ඔයාම ඒක කියලා බලන්නකෝ. හා. ඒ කියන්නේ ඒ වගකීම මගේ ඔළුවට දාලා ඔබ ඔයා කොහෙද යන්නේ බිසෝ? බිසෝ. අර සෙනගේ එකතු වෙලා ඉන්නේ ඒ පන්සල් ලත්තට. මම බලාගෙන ඉන්නම්. ඔන්න සීය එනවා. ඇයි නාමෙල් අර මිනිස්සු පන්සලේ බොහෝ වත්තට දුවන්නේ ඈ? මොකද? අනේ මන් දැන් නැසියේ. බිසෝත් තුන ඔය පැත්තට. බිසෝ. බිසෝ. කුතුහලයේ දනවන ඕනම දෙයකට අපේ මිනිස්සු පොර කකා ඇදෙනවා. ඒක නෙවෙයි නම. ඔය දෙන්නගේ මොකක් හරි පටලැවිල්ලක් වෙලාද මෙමාව හොයාගෙන ආවේ. නැහැ. අපි දෙන්න අතර කිසිම පටලැවිල්ලක් නැහැ. මේ නමුත් බිසෝ බොහොම කනගාටුවෙන් මේ සීයා හොයාගෙන මේ පන්සලට ආවේ නරක ආරංචියක් කියන්නයි. අර කිලයි ලොකුයි දෙන්න බෑන්නද? නෑ සීයේ. මේ මේ මම ඇත්තම කියන්න. නැතුව ඇති. බොරුවක් කියන්ට තියා හිතන් තවත් එපා මේ වගේ ස්ථානකදී. හ්ම්. කියත් ඉතින් මොකද්ද වුනේ කියලා? මේ වෙදසීය. වෙදසීයාගේ ගාලේ ගැට ගාලා හිටිය රත්ති එළදෙනගේ ලණුව කපලා එළදෙන හොරකම් කරගෙන ගිහින්. එළදෙන හොයලා බැලුවද කොහෙවත් ඉන්නවද කියලා. ඔව් සී හැම තැනම බැලුවා. මං හිතන්නේ රත්ති මස්කඩ මුදලා ළඟටවත් එක් කරගෙන ගියාද කියලා. කිරිදී පුරාති අපේ භෝග જાති වවන්ත පොහොතති පුරාති කවුරු හරි සල්ලි තණ්හාපතියෙකුගේ උගුලට අහුවෙලා ඉවර වුණා මගේ ඇසොලට කඳුළු පිරෙනවා නාමෙල් කඳුළු පිරෙනවා නාමෙල් නාමෙල් විසෝ කොහෙද කීයක්? මේ ඉන්න මේ ඉන්න. 100. 100. ආ. ඇයි ඇයි බිසෝ ඇයි? රත්ති මරලා නෑ. රත්ති පන්සල ඉවත්ටි බෝධිය ගාව බුදියගෙන ආමිරි ගානවා. ආ. එහෙමද. හ්ම්. මුවන් පැලස්ස. thank you අද රංගපෑවෝ රත්නාලාලනී ජයකොඩි, උලපනේ ගුණසේකර, රෝහණ සිරිවර්ධන, විජේසිරි බෝපගේ සමග කමල් දේශප්‍රිය. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාශූරී මුදලිනායක සෝමරත්න ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්.